සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් වගේ දන්න පරිදි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට නැත්නම් ධර්ම සාකච්ඡාවකටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු අනිකුත් ප්‍රශ්න තියෙනවා නම් සභාවට කාලානුරූපව ඉදිරිපත් කරන විදිහට ආරාධනා කරමි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම ලියනගේ මහත්තයා ඉල්ලා සිටිනවා අවසරයි ගරු ස්වාමින්වහන්සේ මම උදේ සක්මන් භාවනාවේ යෙදුණෙමි. පළමුවෙන්ම සක්මන ඊටමත් සලුවත් කර්කශවත් දැනුනි. පාදයේ සක්මනේ ගැටෙන්නේ නැත ගැටෙන්නේ ඊට තදිනි. පාදේ බියන්නක් මෙනි. සම්පූර්ණ පාද දෙකටම දැනුනේ එලෙසෙනි. යටිපතුල ඇඟිලි සක්මනටම තද වී ඇති ලෙසකින් දැනුනි. දකුණු පස ඔසවා ගත්තත් වම් පස ඇදගෙන යන ලෙසත් දැනුනි. ඒත් මම වම දකුණ වශයෙන්ද ඔසවනවා ගෙනවනවා තබනවා වශයෙන්ද සිතමින් නොකඩවා සක්මනේ යෙදුණෙමි. මේ විට වෙනදා පපුවේ දකුණු පෙදෙසේ ඇතිවන වේදනා නැතුව සක්මනේ රළු ගතියද කෙමෙන් කෙමෙන් අඩුවිය. ගමනද සමහර අවස්ථාවල සික්සැක් ක්‍රමයකට මෙන් දැනුනි. සක්මනෙහි සීතල ගතියක් ඇති බව පාදවලට දැනුනි. තවත් සක්මන කළ යුතුයයි සිතුනද මම පර්යංකයට ගියෙමි. පර්යංකයේ සුළු වේලාවකදී මට වෙනදා ඇතිවන කකුල් වල තද වේදනාව නැති වී පහසුවෙන් ඉන්න පුළුවන් කමක් දැනුනි. ඊතා සියුම් හුස්මක් වැටුනි. පැයකට ආසන්න කාලයක් සිටින්නට ඇත සිතමි. ඒ කාලය තුල දෙතුන් වරකට වඩා දිගු හුස්ම වැටුනේ නැත. ඊටාම සියුම් හුස්ම කීපවරක් දැනුණත් ප්‍රශ්වාසයේ පමණි. ඒ දකුණු නාසිකාග්‍රයේ යන්තමින් දැවටි යන ලෙසිනි. මේ කාලය තුල නොයෙක් අරමුණු පැමිණියේ අඩුවෙනි. අද දින සිදු යම් සිදුවීම මට සතුටින් නැති සතුටක් ඇති වේ. තවත් වේලාවක් පරයන්ක සිටිය හැකිවද එම වේලාව අනුව මම නැගී සිටියෙමි. ඔබ වහන්සේගේ දෙපා නැමද උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. සාමාන්‍යයෙන් විස්තර වශයෙන් සරල වார்த்தාවක් වශයෙන් හොඳ අපේ දෙපොළෙම සක්මණ පරියන්ක දෙකේම සක්මණේදී පපියාමාරෝ දැනුනේ නැතය පර්යංකේදී විවිධ අරමුණු වේදනා දැනු නැtei කියනවා මේ විපස්සනා භාවනා කරනකොට කවදාකවත් නෑ බෑ කියන වචන දෙක පාවිච්චි කරන්න වෙන්නෙම නෑ. තියෙන දේ වාර්තා කරන එක විතරනේ කියන්නේ නැති දේ කතා කරන්න එපා. ඒක තමයි නැස්චාර්ථය කියලා කියන්නේ. ඉතින් වේදනාවක් නැත්තම් හොඳයි. ඉතින් ඒක නොකිය හිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ විපස්සනා භාවනාව කරන සද්දකෝතේ නෑ බෑ දෙක නෑ. ඇති හැකි සංඥා විතරයි තියෙන්නේ. ඉතින් මේ වார்த்தාවල මේ වගේ පුංචි පුංචි දෝෂ තියෙනවා. ඒව අර අපි අර සාමාන්‍ය ගැමි විවහාරේ නැත්තම් සම්ප්‍රදායිකයේ යෑ මේ දේවල්. ඉතින් වගේ දේවල් වார்த்தා කරන්නේ නැතුව ඇති දේ වැටහෙන දේ හොඳට උත්සන්න වාසන්න වார்த்தා කරන්න කරන්න අනිවාර්යයෙන්ම ඔයගේ බාධා වලට හිත ගෙවා දෙන්න ඉඩ නැතුව යනවා. ඒක වර්තා නොකර හිටියට ප්‍රශ්නයක් නෑ. එච්චරයි මට හිතෙන්නේ අහගෙන ඉන්නකොට ප්‍රකාශ කරුවොත් හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත යටහත් කෙලියෙමි. කාලයක් තිස්සේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට සිටුවත් මේ මට චකිතයක් විය. ස්වාමින් වහන්සේ මා තොල්වලට හිත තියාගන්නවා හෝ යමක් කියනවා නම් එය රහතු තොල් කැරකෙන අයුරු, දිව කැරකෙන අයුරු පොතක් බලන විට සිත තැබුවොත් ඇස් කැරකෙයි. ආස්වාසේ ප්‍රස්වාසයේද කැරකෙමින් උඩට පහළට කොටසින් කොටස පෙනේ. වතුර බොන විට එය කැරකෙමින් පහළට ගලා යන ආයුරුද පෙනේ. මෙයට අදහසක් දෙන්න ගරුතර ස්වාමින් වහන්සේ. බැලුවොත් ඕනම දෙයක විපරිණාමයේ වැටෙනවා. ඉතින් අපි මේ වැටෙන හැම දෙයක්ම ප්‍රශ්න කරනවා. ඒ මොකද අපේ හිතේ තියෙනවා දේවල් නিত্য වෙන්න ඕන, සුඛ වෙන්න ඕන, සුභ වෙන්න ඕන, ආත්ම වෙන්න ඕන. ඉතින් කැරකෙනවා දැක්කොත්, වෙනස් වෙනවා දැක්කොත්, විපරිණාමයටපත් වෙනවා දැක්කොත් අපිට පේන එක තර්ජනයක්, අභියෝගයක්, පශ්චාත්තාවයක්, පසුබෑමක් කියලා. ඉතින් ඒක හිතේ තරන්දි තරන්දි තියෙනවා සමහරට මේ ජීවිතේ ඉඳලා ඊගාව ජීවිතය දක්වා. ඒ නිසා හොඳට මතක තියාගන්න න්‍යාය දෙකක් ව්‍යපස්සනාවේ තියෙනවා බැලුවොත් පේනවා. පෙනුවොත් ඒකේ විපරිණාමයක් තියෙනවා. විපරිණාමය දැකලා නැත්තම් බල්ලා නැහැ. අන්නේ බලන ක්‍රමයේ තමයි විපස්සනා කරනවා කියන්නේ බලනවා විශේෂ පස්සනාවක් දෙයක් දිහා බලන්නේ ඒක නිට්යයි සුඛයි සුබයි කියලා නෙවෙයි දේශ බැලුවොත් ඒක සටහන්සා ආකාර විපරිණාමයටපත් වෙනවා අන්නේ විපරිණාමයට ඉඩ තබා බැලීමට යෝනිසමනස්කාරය කියනවා. ඒකට ප්‍රශ්න කිරීමට අයෝනිසමනස්කාරය කියනවා. ඒ වගේ එනකොට ඇයි මෙහෙම වෙන්නේ මොකද කියලා ඒකට හරස් කපන හිතට අයෝනිසමනස්කාරය කියනවා. ඒකට සාදර වෙලා ඒකට ඉඩ දෙන මනසට යෝනිසමනස්කාරය කියලා කියනවා. ගරුතර සාමින්වහන්ස මම භාවනාවට පැමිණ දින සවස් වරුවත් ඊට පසුදින මුළු දවසේදීමත් ආනාපාන අරමුණු කිරීමට උත්සාහ කෙලෙමි. ඉතා සුළු වේලාවකින් ආනාපානයේ අරමුණේ සිටියේද දිගටම අල්ලා ගැනීමට නොහැකි විය. ඒ වෙනුවට සිතුවිලි වල සිත නතර වීමක් සිදු විය. ඒ බව තේරුම්ගත් මොහොතේම නැවත ආනාපානය මතුවන්නේ ඒ තුල සිටියක් වෙනි. නැවත මොහොතකින් ආනාපානය අතුරුදුන් අතුරුදහන් වූ වාසයේ දවසේ මුල් කාලයේදී මේ தත්ත්වය පැවතියද පසුව සිතුවිලිත් නැත ආනාපානයත් ඇති බවක් නැත සිත චංචල බවක් නැත පරයන්කේ සිටිතු හැම අවස්ථාවකදීම වරන් ඇතුලේ පැය 8ක් පමණ පරයන්කේ කාලය ගත වූයේ මේ අවුරින්න. පසුතැවීමක්ද තිබුණේ නැත මුළු කාලයම වාඩි වී සිටියාය සිටුවෙමි. ස්වාමින් වහන්සේ පරයන්කේදී විටින් විට ආ සිටිවිලිත් මතු ආනාපානත් ඉතා ඉක්මනින් ආනාපානයේ අවධානයෙන් ගිලිහි යාමත් පසුතැවීමක් හෝ වෙහෙසන ගතියක් නැමැති වීමත් නමුත් නිස්සරණවන්ට ආවේ භාවනා කිරීමට වුවත් එය ඒ දින දෙක තුලදීම සාර්ථක නොවුවත් ඒ දරා ගැනීමට හැකියවීමත් පිළිබඳ සියුම් සතුටක්ද ඇතිවිය. ගෞරවනීය ස්වාමින්වහන්සේ මේ தත්ත්වය පහදා දෙන මේ නිල්ලමි. මේ ඇවිල්ලා යන දේ ඇල්ලුවොත් අහු වෙනවා. අල්ලන්න නැතිවොත් අහු වෙන්නේ. එච්චරයි කියන්නේ. හිතේ බැලුවත්, වේදනා බැලුවත්, ශබ්ද බැලුවත්, ආනපන බැලුවත් මොකක් හරි අපි ඇල්ලුවොත් ඇල්ලුවොත් අහු වෙනවා. අල්ලන්න නැතුව හිටියොත් අහු වෙන්නේ නැහැ. ඉතින් ඒක පුදුම මේ බොහොම චිත්තක්ෂණ දෙක තුනකින් තේරුම් ගන්න පුළුවන් ධර්මයක්. ඉතින් මේ ඇල්ලීම යුතුයකමක් කරගෙන වගකීමක් කරන භාරයක් කරගන්න එක තමයි පෘථජනක වැඩේ. ඉතින් ඉන්සාව වෙනවා යා. ආර්යයන් වහන්සේලා බලන පෘථජන ධනෙ අල්ලන දේ ඒගොල්ලන්ට දීලා අල්ල ගන්න දීලා අල්ලන්න නැතුව ඉන්න ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ තරම්ම සරල දෙයක් මේකේ තියෙන නමුත් ඒකට අර මේ අපි තෘෂ්ණාව දේවල් අල්ලා ගැනීමේ පුරුද්ද මේ හැකිල්ල ඇතුළට නැමිලා තියෙන මේ හැකිල්ල අනිත් පැත්ත හැරෙන්නේ උඟ දෙනෙක් හිතනවා කල්ප ගානක් යයි මෛත්‍රී බුදු ආමරකම් ඉන්න ඕන කියලා. ඒ චිත්තක්ෂණයක වැඩක් තියෙන ඒ නිසා අල්ලවුවොත් අහු වෙනවා. අල්ල නැතිවොත් අහු වෙන්නේ නැහැ. ඒ නිසා නිදර්ශනයකට ගන්න චිත්‍රපටියක් පෙන්නකොට ඒ චිත්‍රපටි තිරේ දියැලක් පෙනුණයි කියලා තිරේ පෙඟෙන්නේ නැහැ. ඒ චිත්‍රපටි තිරේ ගිනි කන්දක් ලැබුණයි කියලා තිරේ ගිනි ගන්නෑ. ඒ චිත්‍රපටියේ ශෝකාන්තයක් කියලා තිරේ සතුටටපත් වෙන්නේ නැහැ. ඒ චිත්‍රපටියේ දුක්ඛාන්තයක් කියලා තිරේ සතුටටපත් වෙන්නේ නැහැ. අඳුරු වලාකුළු ගියත්, දූලි වලාකුළු ගියත්, සුදු වලාකුළු ගියත් අහස කෙලෙසෙන්නේ නැහැ. ඉතින් ඒකට ඉසත බඳගෙන ඇඬුවොත් අයියෝ අඳුරු වලාකුළු මහා මුස්පේන්තුයි කියලා බලන හිත මුස්පේන්තුයි කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඒ ගණන් ගන්න නැත්නම් ගණන් ගන්න නැහැ. එතකොට අහසත් වගේ හිත පිරිසිදු වෙනවා. ඒ නිසා මේ මේ ඇදලීම අතහැරීම කියන එක කල්ප ගණන් දඟලන්න ඕනේ මේ ක්ෂණ මාත්‍ර වශයෙන් මේක පුරුදු කරන එක නිකන් විනෝදාංශයට කරතයි. ඒ විනෝදාංශයට කරනවා නම් උදේ බණ ඇහුවොත් හැන්දෑවට මේ ශිල්පේ සාක්ෂාත්කරණය කරන්න පුළුවන් කියලා බෝධිරාජ සූත්‍රයේදී සරුවචනන්සේ දේශනා කරනවා. උපරිම වශයෙන් ගත්තොත් අවුරුදු 7කින් අල්ලන්න පුළුවන් කියලා කියනවා. අල්ලන්න පුළුවන් කියලා කියන්නේ. දේවල් අල්ලන එක අල්ලන්න නැතුව හිටියොත් අහුවෙන්නේ නැහැ කියන එක අහුවෙනවා. ඉතින් වෙන වචනක් නැහැ ඒක පාවිච්චි කරන්න. ඉතින් ඒක manussත්වයට එක්ක අපිට ලැබිච්ච දෙයක්. ඉතින් අපි අවුරුදු 7 වුව කීයක් ඉඳලා තියෙනවද දැන්? 7 වුව 7ක් හිටියත් තාම පුරුද්දට කොළඹපත් එක සෙල්ලම තමයි යන්නේ. කාන්දම් කැලක සෙල්ලම තමයි යන්නේ. ඒ නිසා ඒක අල්ලන්නේ නැතුව ඉන්න ප්‍රමාණය ගණන් කරනවා නම් පොත් බැීමක් කරනවා නම් එතකොට අපිට ලොකු ආඩම්බරයක් එනවා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම කේවල தত্ত্ব නෙමෙයි සාපේක්ෂව අල්ලන්නේ නැතුර්මානේ වැඩි කරන්න වැඩි කරන්න ආතතිය අඩුවීමක් අසහනිය අඩුවීමක් වෙනවා. ඉතින් ඒක වැටහෙන තැන තමයි බොජ්ජංග මට්ටම. ඊට ඉස්සෙල්ලා එච්චරම හිතට විශ්වාසය නැති වුණාට කරගෙන කරගෙන ගිහිල්ලා තමයි දවසක මේක බොජ්ජංග මට්ටමට එන ඉතින් මේක ඒ යෝගාවචරයට නිකන් හාව හඳ දැක්කා වගේ ලාවට වැටෙන්න පටන් ගන්න වෙලාව මේක මිදිරට කරගෙන ගියොත් ඔක කියලා කරන්න පුළුවන් වශී කරගෙන කරන්න පුළුවන් චිත්ත ශක්තියෙන් කරන්න පුළුවන් ශක්තියටපත් වෙනවා ගරු ස්වාමින් වහන්සේ මම ඇඳක වාඩි වී භාවනාවට සූදානම් වීමි මම දැන් මෙතනෙයි අරමුණු කරගෙන සිටියෙමි ආනාපානයට සිත යොමු කළත් සකට වූයේ ප්‍රස්වාසයේ පමණි එයත් ඊට සියුම්ම ටික වේලාවකී දකුණු වම් පාද පොළව ඇලී හැටියක් දුටුවෙමි. පාදයේ පොළවට නොගැටෙන තැන පවා පොළව බදාගෙන තයක් දැනුනි. පාදවල මහ පැටෙන් ගිල්ල සමග ඇති ඇඟිලි තුන තදින්ම පොළ විදගත් හැටියක් දැනෙනි. ස්වාමින්වහන්සේ මෙසේ වාඩි වී භාවනා කරන විට ඉදිරියට කළ යුත්තේ කෙසේදයි පහදා දෙනසේක්වා ඔබ වහන්සේට නිරොග් නිරෝගී සුව ලැබේවා. මේ වාක්‍ය දෙකක් ලියවිලා තියෙනවා. ප්‍රසවාසයේ වැටෙන්නේ ආශ්වාසයේ වැට ආස්වාසේ වැටෙන්නේ නැහැ ප්‍රසවාසේ වැටෙනවයි කියනවා. මෙන්න මේ වැටෙන්නේ නැති ප්‍රසවාසේ වැටෙන්නේ නැති බව දැනගත් හැටි දන්නේ දකින්න දවසේ නිවන් දකිනවා. පොළවේ කකුල තිබ්බාම ලේ වකේ පොළවේ වදින්නේ නැති බව ලියලා තියෙනවා. ඒත් දැනීමක් තියෙනවා. අන්නේ වදින්නේ නැති බව දැනගන්න තැන තමයි නිවන තියෙන්නේ. ඒ නිසා ඒ දැනන දෙයට සාපේක්ෂව හැම වෙලාවෙම මේකේ අන්ධ බින්දුවක් පෙන්නනවා. මේකේ පරාශයක් පෙන්නනවා. මේකේ හිස්තනක් පෙන්නනවා. මේක අවකාශයක් පෙන්නනවා. ඒක නිකන් කටදිව බොරු කිව්වත් දිව බොරු කරන්න බැරුව වගේ සමහර විටක අපේ වාක්‍ය පිට වෙනවා. අන්නේ නොදැතිච්ච බවට දැනුනේ මොකේමද මට? ඒක මමද? ඒක මගේද? ඒක මගේ ආත්මයේද කියලා අන්න ඒකට හිත ගිය දවසේ ප්‍රඥප්තිය අතහැරලා ප්‍රමාර්ථ ධ්‍යාට හිත යනවා. ඒ නිසා මේ දැනෙන දේට සාපේක්ෂව නොද හැම වෙලාවෙම නොදැනීම ඉඟිබිඟි කරනවා. නිකන් මුකුළු පානවා. අන්නේ දැන්න දෙයට සාපේක්ෂව නොදැන්න දෙයට යන නොදැන දෙයට උත්සන්න කරන සමීප කරන ආසන්න කරන අප්‍රමාද කරන ධර්මයේ දිගේ යනවනම් ජීවිතය හරි සෙල්ලක්කාරයි. නිවන කනගාව. දැනෙන දේ අල්ලලා නම් කවදාකවත් කෙලවර කරන්න බෑ. හැබැයි දැනෙන දේ නැතුව නොදැනෙන දේ අල්ලන්න බෑ සාපේක්ෂයි. ඒ නිසා නොදැනීම පටන් ගන්න තැන භවනාට යන්න දෙන්න. දැනීමට හිත යනකම් බහනක් කරන්න. කරලා කරලා දැනීමට සාපේක්ෂව නොදැනීම එනකොට හිමීට ඕටෝ පයිලට්ින් දාලා නොදැනීම දිහාවට අවධානය යොමු කරන ඉන්නකොට තමයි තේරෙනවා ධර්මයේ වැඩ කරනවා කියලා. නිර්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මෙම භාවනා වැඩසටහනට සහභාගී වූ දිනේ සිට වැඩිපුරම සක්මන් කළේ වැලිමලුවේ. වැලිමලුවේ සක්මන් කරන විට වරහන් ඇතුළේ විනාඩි 45ක් පමණ මගේ සිතට සිතුවිලි එම බොහෝ අඩුවේ. අවස්ථා දෙක තුනකදී පමණ සිත විසිර ගියා. මම සක්මන් කරන විට දෙපතුලට වැලි පොළව ස්පර්ශන විට දැනෙන සංවේදනා හොඳින් අධ්‍යයනය කළා. එනම් පතුලේ වැඩිපුරම වැලි ස්පර්ශ වන්නේ ඉදිරිපසටත් විල්ම ප්‍රදේශයටත් බව. එවිට වැලිවල තිබෙන ස්පටික ස්වરૂපය, මෘදු ස්වરૂපය, සීතල, උණුසුම් සමහර ස්ථානවල පාදයේ වැලිවල ඉරණ සුළු ස්වરૂපය මා විසින් අධ්‍යයනය කෙලෙමි. පාදයක් ඔසවා අනෙක් පාදයේ තබන විට දකුණු කකුලේ වල්ලු ප්‍රදේශයේ සහ ධනහිස ප්‍රදේශයේ මද වේදනාවක් දැනුනි. මා ඇවිදින බව දැනගනිමින් ගමන් කරද්දී ශරීරය සම්බර කර ගැනීම එක් පාදයක් ඔසවා අනෙක් පාදයක් තබන විට ශරීරයේ දෙපැත්තට දෝලණය වන ස්වરૂපයක්ද අධ්‍යයනය කෙලෙමි. විනාඩි 45කට පමණ පසුව මම වැලිමලුවේම තිබෙන ස්ථානයක ඉඳගෙන ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කෙලෙමි. හුස්ම රැලි හතරක් පමණ අධ්‍යයනය කරන විට වරහන් ඇතුලේ එද හුස්ම රැල්ලේ ස්වરૂපයෙන්ම නොදැනිනි. මගේ හිස පහතට වැටි ඇති බව වැටහෙන විට නැවත හිස කෙලින් කර ආනාපාන සිත යොමු කෙලෙමි. මාහට දිගින් දිගටම පරයන්ක භාවනාවේදී මේ தත්ත්වය සිදුවේ. මට නිින්ද ගියාදෝ යන සැකයෙන් මම හැම විටම ඉෂ කෙලින් කර මූලික කර්මස්ථානයට හිත යොදවමි. මේ தත්ත්වයම තවදුරටත් කරගෙන යා යුතු දැයි පැහැදිලි කර දෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය මේකේ අවසානට විස්තර වේගන යනවා මේ නොදැනීම පටන් ගන්න හැටි බෙල්ල කඩා වැටෙනවා නිින්ද ගියාද කියලා දන්නේ නැත්ත්වයට එනවා එතෙන්දි තමයි යෝගාවචරයට පූර්ණ සතිය ෆුල් බැටරිය charge කරගෙන මෙන්න මේකට ලෑස්තිලා ගිහිල්ලා මේක කොහොමද ඉන්නේ කියලා මේ මල පණින තැන මේ ඉරිපැන්නුම එන තැන මේ දිශා මාරු වෙන තැන තමයි නිවන තියෙන්නේ. ඉතින් ඒකට දැන් ඕන වෙලාවක යන්න පුළුවන් එන්න පුළුවන් දැන් නම් ඒක අකරතැබ්බයක් වගේ තමයි පේන්නේ. ඒත් ඒකටම සැලසුම් කරගෙන ගිහිල්ලා දන්නා තැන සිට නොදන්නා තැනට යන තැන අරමුණක් තියෙන තැන ඉඳලා අරමුණ දැනෙන තැනට යන තැන විස්තර කරන්න පුළුවන් තැන ඉඳලා විස්තර කරන්න බැරි තැන තමයි මම ඉන්න තැන ඉඳලා මම නැති තැන. මම සහ මම නොවේ කියන සීමාව ඉදලා මම සහ මම නොවේ කියන සීමාව නැති තැන. ආන්නේ මලපන්නන තැන, ඉරිපැන්නුම තියෙන තැන, ඒ එලිපත්ත අල්ලගත්තොත් ඒ යෝගාවචරය මේ උඩ හිතයි යට හිතයි දෙක අතර මැද බිංගයක් හදාගත්තා වගේ කැමැති වෙලාවට යට හිතට යනවා කැමැති වෙලාවට උඩ හිතට යනවා. ඉතින් මේ යට හිතේ තියෙන අපූර්වත්වයක් තමයි ඒ නොදැන තැන තියෙන අපූර්වත්වයක් තමයි ඒකේ ගාණු පිරිමිකමක් නැහැ ඒකේ හරි වැරදි දෙකක් නැහැ. ඒකේ අයිතිකාරයක් නැහැ. එතන නිතරම ජයත් තියෙන කිසිම තරඟයක් නැහැ. ඒකේ මගේ කියලා කුට්ටියක් කඩා ගන්නත් බෑ. ඒ නිසා එතන manussකම 100%ක්ම තියෙන අරසායලා. දන්න තැන හැම තැනම manussකම නැහැ. ඥාන පිරිමකමයි, ලොකු පුංචිකමයි, තාන්න මහන්නයි මේකෙන් අසුචි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දන්න තැනලා නොදන්න තැනට යනකොට මම යට ආස කරන තේ මිනිහට බයක් ඇති වෙනවා. මාන්නේ තියෙන මිනිහට බයක් ඇති වෙනවා. තෘෂ්ණාව තියෙන කෙනාට බයක් ඇති වෙනවා. ඉතින් යා විදහාට ආයසරයක් අර දන්න පැත්තට එනවා. දන්න යකාට වැඩිය හොඳයි දන්න යකා කියලා. නමුත් මේ පයින් ගහන්නේ නිවනටයි. පයින් ගහන්නේ මධ්‍යම ප්‍රතිපදාවටයි. පයින් ගහන්නේ නොසලින මනසටයි. පයින් ගහන්නේ උපේක්ෂාවටයි. ඒ නිසා ලෑස්තිලා යන්න ඕනේ මේ පණිවිඩේ එන්න පටන් ගත්තට පස්සේ මේ දන්නා තැන සිට නොදන්නා තැනට මාරු වෙන තැන. මල් පැන්නුම් ඉරි පැන්නුම් පෙන්වන තැන දිශා මාරු වෙන තැන අන්න එතනදී බුදුහාමුදුරුවෝ ඉන්නවා මැද ඉතින් සාමාන්‍ය මිනිස්සුන් හිතන්නේ මේක අල්ලන්න බැරි එකක් නිකන් හීනෙකට අවදි වෙන්න කියනා වගේ නමුත් මේක බොහෝ වාරයක් කරනකොට යෝගාවචරයට ඒක අභියෝගයක් වෙනවා කොහොමද දන්න තැනලා නොදන්න තැනට යන්නේ ඉතින් ඒක ලක්ෂ වාරයක් වෙන්න දෙන්න එතකොට හැකි සංඥා වෙනවා මේක අල්ලන්න පුළුවන් අල්ලනවා ආන එදාට තේරෙනවා අපි යටිහිතට යන්න එහෙම නැත්නම් නිදානේ තැම්පත් කරලා තියෙන බින්ගෙට යන යපමන්ත්‍රය අල්ලගත්තා වෙනවා. රහස්‍යතුරු හොයාගත්තා වෙනවා. අනේ එතකොට තේරෙනවා අපි මෙතෙක් කල සංසාරේ ඉඳලා තියෙන මේ දන්න ශේස්ත්‍රයේ ඒකේ කවදාකවත් ඉස්පාසුවක්වත් සාන්තියක්වත් සහනයක්වත් ආතතින්තර තත්වයක් නැහැ. මෙතනින් ඇතුළට ගියාට පස්සේ ඒ මොනම කරදරයක්වත් නැහැ. නිතරම ජයක් තියෙන නමුත් බයක් ඇති වෙනවා පුහුදුන් පුද්ගලයා. බපෝමි තිබුණ දේ නැති වුණානේ කියලා. ඒ බය නැති කරන තමයි අපි සරුවත් යනස අපිට තද්ධාව දීලා තියෙන්නේ, සීලේ දීලා තියෙන්නේ, සතිය දීලා තියෙන්නේ. නිසා දන්නාතනේ පවතින සතිය නොදන්නා තැනට යනකොට කියනවා අනිමිත්ත සතිය. නැත්නම් අනිමිත්ත සමාධිය කියලා. ඒ නිසා නිමිති අරගෙන අරගෙන අරගෙන ගෙවම් කරලා නොදැනෙන තැනට යනකොට පූර්ණ අවදියකින් පූර්ණ ලෑස්ති වෙච්ච මනසක යන්න එතකොට තමයි තේරෙයි ජීවිතේ තිරියන් වෙන්න පටන් ගන්නවා කියන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ පර්යංකේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ආස්වාස රැල්ල ගෙවි ගොස් හිස්තැන සිටියේදී නැවත හිත හිස්තැනින් ඉවත් වූ විට කය ගැස්සීමත් නැවත හිස්තැනට හිත ගමන් යාමත් සිදුවේ. මේ කය ගැස්සීම හා හිත හිස්තැනට යාම අතරදී ආස්වාසයේ මතුවීමක් සිදු නොවේ. එසේම නැවත සිත හිස්තැන්ට අරමුණු වීම සිදුවේ. ඔබ වහන්සේගේ ඊයේ දින පැහැදිලි කිරීමේදී ආස්වාසයේ මතුවීම නැවත එය ගෙවි යනතුරු බැලීම ගැන සඳහන් විය. මගේ වරදක් නම් සමාවන්න මේ නිවැරදි කර දෙන්න මෙන් කරුණාව ඉල්ලමි. ඒ මොකද්ද නිවැරදි කරලා දෙන්න කියලා ඉල්ලන කාරණාව ප්‍රකට නැහැ. වචන ගොඩක් තියෙනවා වාක්‍ය ගොඩක් තියෙනවා. ඔය අල්ලගෙන තියෙන ක්‍රමේ හරි මං කියන්නේ 100ක් හරි නෙවෙයි මේ විදිහට කරගෙන කරගෙන යන්න කොයි වෙලාවෙ දන්න තැනilla නොදන්න තැනට යන්නේ සමහර කට්ටියට දොන්න තැනilla දන්න තැනට එන එක අහු වෙනවා සමහරෙකුට නොදන්න තැන දන්න තැනilla නොදන්න තැනට අහු වෙනවා මේ දෙකෙන් කොයි එක ඇල්ලුවත් ඒක හරිම සෙල්ලක්කාර වැඩක් හරිම ලස්සනම විනෝදාංශ ලෝකේ තියෙන තිරියන් වීමේ රහස තියෙන එතනයි ඒක නිසා මේ තිබිලා මේ නැති වෙනවා මේ නැති වෙලා මේ තියෙනවා. මේකෙන් මේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යමය වීම සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යමය වීම කියලායි මේක භාවනා ලෝකේ පාවිච්චි කරන්නේ. මේක තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල අද තියෙන අමාරුම තැන ශක්තිය ද්‍රව්‍යයක් බාටපත් වීම සහ ද්‍රව්‍ය ශක්තියක් බාටපත් වීම පිළිබඳව E mc2 කියන ඒ සමීකරණය හොයාගත්ත අයිස මෙයාට තමයි මේ අයින්ස්ටයින් තමයි මුළු සතවර්ෂෙම දක්ෂම විද්‍යාඥයා කිව්වේ. හැබැයි මේක දැකලා නෙමෙයි කිව්වේ. මේක අත්දකින්න එයා දන්නෙත් නැහැ. මේ අත්දැකීම තුළ නිවන කියන තැන දන්නෙත් නැහැ. හැබැයි ගාලකට පය වැදෙනවා වගේ මිනිහාති වචනා වගේ කියවිලා තියෙනවා. ඊට වැඩිය දක්ෂයක් ගුණයක් වටනවා. අයින්ස්ටයින්ලා ලක්ෂයක වටිනාකමක් තියෙනවා. මෙන්න මේක හරියට දැක දැක දන දන කරන්න පුළුවන් මේක වශී කරන්න පුළුවන් මේක සිද්ධි කරන්න පුළුවන් නම් මෙතනයි මම මේ භාවනා ජීවිතය කරන හොඳම සෙල්ලක්කාර වැඩේ කියලා කරනවා නම් අපිට මුළු දවස පුරාම පරිශ්‍රණේ. දන්න තැනilla නොදන්න තැනට යන්නේ කොහොමද? නොදන්න තැනilla දන්න තැනට යන්නේ කොහොමද? මේ පරිශ්‍රණය කරන්නේ නැති කෙනෙක් බලන්න අවදියේ ඉඳලා නිින්දට වැටෙන්නේ කොහොමද? නිින්දේ ඉඳලා අවදි වෙන තැන කොහොමද? ඒක මේ ලොකු මට්ටම. මැක්‍රෝ ලෙවල් එක. ඒකේ ශුද්‍ර මට්ටම චිත්තක්ෂණ මට්ටම තමයි පරියන්කේදී දැනීම එනවා නොදැනීම යනවා. හැම හුස්ම රැලි දෙකක් අතරම ඕක සිද්ධ වෙනවා. ඔක හොඳට අවදියෙන් හොඳට උත්සන්නව හොඳට ආසන්නව හොඳට සාදරව ඒකම බලන සුළු හිටියොත් වයසට යන්නේ එතන තමයි ඒ මේ වයසට නොයෑමේ රහස තියෙන නිසා පුළුවන් තරම් අවදි වෙන්න නම් මේක හේතුඵල ධර්මයක් අනුව සිදුවෙන්නේ මට තියෙන එක දිහා බලන එකයි කියලා ඉස්සල ප්‍රශ්නෙට මම කතා කරුවා වගේ මේක පැහැදිලි කරන්න කිව්වට තිබෙන කරන්න දෙයක් නැහැ. මං කියන්නේ මං කියන එකෙන් ඔක්කොම පැහැදිලි වෙනවයි කියලා. ඒක කරන්නත් බෑ. නමුත් යෝගාවචරයේ යුතුයකම තියෙනවා. වගභාරයේ තියෙනවා, වගවීම තියෙනවා. කරනකොට කරනකොට තමයි බුදුන්ගෙන් සුවයක්ත වෙනවා. ගුරුන්ගෙන් සුවයක්ත වෙනවා. ධර්මයෙන් සුවයක්ත වෙනවා. කාරණාවට එළඹ වාසය කරන්න පුළුවන් වෙනවා. අතිගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආනාපාන සතිය. මම දැන් මෙතන ලෙස සිහිය පිහිටුවමි. කෙමෙන් හුස්ම වෙත යොමු වේ. පෑ භාගයකදී පමණ සියුම්ම හුස්ම දැනේ. සිතුවිලි වරින් වර පැමිණීමි. සි පැමිණේ. තදබල ලෙස සිත පිට ගිය විට කොන්දේ ගැස්වීමක් පැමිණ නැවත ආනාපානට සිහිය පැමිණේ. නොකඩවා භාවනාව සිදුවේ. සිහියේ වෙනසක් නැමැති බව දැනේ. ඇඟ කිලිපලා යාම් ඇතිවෙන අතර ඒ බලන විට හුස්ම වේගයේද ඉබේ වැඩිවීමක් වී නැවත සාමාන්‍ය වෙන බව තේරේ. හුස්ම ඊටාම සියුම් වූ පසු ඒ දෙස සිත යොමා සිටීම උත්සාහ කරමි. පැය එකමාරක උපරිමයක් අත්විඳ ඇත. උපදේශ පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ සාකච්ඡා කරන මේ කයෝටි ඉස්ලා ප්‍රශ්න දෙකේදිම තියෙන්නේ මේක මේකට විවෘත වුණාට පස්සේ රංකිරිකට ගාගත්තට පස්සේ සක්මනේදී මේක එන තන් එන ඒම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්නේ ඊට පස්සේ එදිනදා වැඩ කරනකොට කොච්චර හරි මෙන්න මේ විස්රාමේ එනකන් මේ හුදකලා වෙනකන් Taman නැවතිල්ල වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. සතියෙන් වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. නිස්සද්දව වැඩ කරන්න ඉගෙන ගන්න. නිස්සද්ද බැරි නම් ඊටදී බොහෝමත්ම විචිත්‍ර දේ තමයි Tamanගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්නේ. වැඩක් කරනකොට Tamanගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න ඉබේම සතිමත් වෙනවා. අනුන්ගේ සත්ත්ව ගැන හොයන්න යන්න එපා. ඒකෙන් ද්වේෂය මතුවෙනවා. Taman වැඩක් කරන කොච්චර සටපට සද්ද වෙනවද කියලා බලන්න බලලා ඉදින්දා වැඩ කරනකොටත් මේ විවේකේ මේ විදිහට යන්ත්‍රයකින් වෙන්නා වගේ වෙනව දකින්නවනම් මුළු ජීවිතේම විනෝදාංශයක් විතරයි වග බහරයක් එහෙම නැත්නම් මේ වරදණ්ඩයක් බර ඇදිලක් එන්නේ නැහැ. ඉතින් සමේ පරියන්කේ පෙන්නපු එකනට තියෙනවා විවිධාංගීකරණයක් ඒක සක්මනීදි ගන්න පුළුවන්ද ඒක එදිනදා වැඩවලට ගන්න පුළුවන්ද කියලා අන්නේ විදිහට මේක ඉතිරි පැතිරි යන විදිහට කටයුතු කරන එක තමයි කරන්න තියෙන්නේ. අති පූජනීය ස්වාමින්වහන්ස નિરાයාසයෙන් කිරණ සක්මන අතරතුර දැඩි බරක් තල්ලු කරගෙන ඉදිරියට යන බවක් දැනිනි. ඉන්පසු පරිරංක භාවනාවට වාඩි වූ සැනින් සිත තද ඝන අන්ධකාරයකට கிඳා බැස්සේය. හිතේ සිතුවිලි හෝ රූප පෙනීමක් නොවිය. නමුත් ශබ්ද සහ ශරීරය පිළිබඳ දැනීම බාහිරින් පැවතිනි. ශරීරය වැක්කිරිනි. පැයකින් පසු නැගිට්ටද හිතේ ස්වභාවය නොවෙනස් වූ බැවින් ඇඳට ගොස් භාවනා කරමින්ම නින්දට ගියමි. ඒ අතරතුර තිබිදුණු විටද ඒකාග්‍රතාවය නොකැඩී උදෑසන අවදි වෙන තුරුම පැවතිනි. හිත දැඩි අඳුරට කිඳා බැසීම දැඩි ඒකාග්‍රතාවයක් පැවතීම සහ බහරින් රූප සංඥා වරාගත ශරීරය ශබ්ද තිබීම පිළිබඳ පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. නෑ. ඒතර මෙහෙම පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ දිගට මේ විදියට නොසැලෙන මනසක් ඉරියව වෙනස් වුණාට අරමුණු වෙනස් වුණාට සතිය කැඩිය යුතු නෑ. උපමාවක් කියනවා නම් වතුරේ තෙත ගතිය උතුරු කුරු දිවෙන්ට ගියත් දකුණු කුරු දිවෙන්ට ගියත් වෙනස් වෙන්නේ වතුර කියන්නේ තෙත ගතිය තමයි. එම ලුණු කැල්ලක් කටේ තිබ්බට පස්සේ ලුණු රසයේ ගෑනු පිරිමි කමක් නැහැ. ඒ ලුණු රසයේ වයසට යෑමකුත් නැහැ. ඒ ලුණු රසයේ වරක් අත්දැකකට පස්සේ කෝටියකට පස්සේ අවුරුද්දට බැලුවොත් ඒ රසෙමයි. ඒ වගේ මේ හිතේ ප්‍රകൃතිය තියෙන මේ සාන්ත ප්‍රණීත භාවයේ දැකගත්තට පස්සේ ඒක ওই කෝයි එකෙම ටිකක් හැල හැප්පෙන ගතිය නම් තියෙනවා ආයෙසරයක් වතුර තෙත ගතිය එන්න වගේ උතුරු කට්ට උතුරට ඇදෙනවා වගේ පොල් ගෙඩියක් වතුරට දාහම ලැබු පැත්ත උඩට එනවා වගේ ඒ ප්‍රകൃතිය එනවා ඉතින් ඒකට ඉඩ දෙන එකට කියනවා තතතාවය ස්වභාවික ජීවිතය නොසලෙන ගතිය අෂ්ටදෝක දරේ කම්පාණ වෙන ගතිය කියලා. ඒකට කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන යමක් නොකර ඉන්න එක විතරයි. මොනවා කරුවත් මේක අවිස් වෙනවා. එන දෙයට එන්න අරින්න පොල් ගෙඩියක් කොච්චර කරකොල වතුර දැම්මත් ලබු පැතුඩට එනවා. ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. උතුරු කටට කොච්චර පයින් ගහනතර කරන්න කැරකිලා කැරකිලා ගිහිල්ලා උතුරට හැරෙනවා. වතුර කොච්චර රත් කරන්න එකේ තෙත ගතිය නැති වෙන්නේ නැහැ. ලුණු මොන જાති කුඩු කෙරුවත් ලුණු රසය නැති වෙන්නේ නැහැ. ඒ වගේ මේ හිතේ ප්‍රകൃතිය දැක්කට පස්සේ අභියෝග කරන්න පුළුවන් බුදුහාමුදුරන් ඒක ඍජුවම ප්‍රකාශ කරනවා මරණයේදීවත් අසත්‍යමත් වෙන්නේ නැහැ. ලෙඩක් කරදරයක් දුකක් පීඩාවක් එනකොට අසත්‍යමත් වෙනවයි කියලා කියන්නේ අපි අමෝරාවෙන් કૃතිම දෙයක්. දන්නේ නැති නිසා මුකුත් වෙලා නැහැ. අන්න ඒක දැක්කට පස්සේ පේනවා සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද සද්ධර්මය මොකද්ද අසද්ධර්මය මොකද්ද ඇසුරු කරන්න ඕනේ කවුද ඇසුරු නොකළ යුත්තේ මොකද්ද කියලා හොඳට තේරෙනවා මේ Taman තුලින් මේක අත්දැක්කට පස්සේ ඒ නිසා ඒ නොසලෙන බව එහෙම නැත්නම් මේ අකම්පිත ස්වરૂපය ප්‍රත්‍යක්ෂ වෙන්නේ බාහිර අෂ්ටලෝක ධර්මයෙන් අපි කම්ප වෙන වෙලාවට තමයි අපි අපි කම්පණය කරනවා කුප්පණ්ඩ හදන වෙලාවේදී අකුප්පා ක්‍රමයට ඉන්න ගියාම තේරෙනවා හැම කම්පණයකදීම බුදුහාමුදුරන්ගේ පැත්ත දිනනවා මායාවේ පැත්ත පරදිනවා. මොන දුකක් කරදරයක් ආවත් මේක ස්ථාවර කරගෙන තමයි ඉදිරියට යන්නේ නිසා හැම පැමිණි දුකක්ම පැමිණි රහක් බවටපත් වෙනවා මේ මූල ධර්මයේ තේරුම් ගත්තට පස්සේ ඒ නිසා ඒ ඕන දුකකට එන්න හරින. එතකොට සංසාරගත වෙලා තියෙන එරියස් එක දුක් එන්න පටන් ගන්නවා. මොකා ආවත් මතක තියාගන්න ඕයි මූලික ශක්ති වෙනස් වෙන්නේ හැබැයි පොඩි ප්‍රහසක් බුදුහාමුදුරුවෝ කියනවා මේ ජීවිතයේදීම භවය කෙලවර කරන එක නාට එරියස් එක්ක දුක් එන්න පටන් ගන්නවා. එයා ඒක බාර ගන්නේ සතුටට. දන්නවා දැන් account balance කරන්න හදන්නේ අවුරුදු ඉවර වෙලා accounts පෙන්වන්නට හදන වෙලාව වගේ ඔක්කොම එන්න ගන්නවා. ඉතින් අනික් මිනිස්සු හිතනවා අනේ හද දෙයනේ මේ මේ මේ මිනිහ මනසට මොකද මේ කරදර ඉන්නේ කියලා. ඒත් ඒ මනසට ඒව කරදර නෙවෙයි. එයා දන්නවා දැන් වැඩ ඉවර කරන්න හදන්නේ කියලා. ඒ නිසායි බුදුහාමුදුරු කිව්වේ අඟුලිමාල හාමුදුරන්ට අඟුලිමාල උඹට පාරේ යනකොට ගල් වදිනවා. මිනිස්සු පිටට කෙල ගහපුවාම මූණට වදිනවා. යූර ඉරෙනවා. ඔව්වා ඉවස ගන්න බැරි වුණොත් අපායට ගියොත් ආය බුද්ධ කල්ප කීයකට එන්න වෙයිද දන්නේ මේ ජීවිතේම ඉවර කරන්න ඕනේ නම් ඔය අනුම් බැනුම් ඉවසපන්. ඔය කුණු කෙල පාරවල් ඉවසපන්. ඔය මිනිස්සු ගහන බයිනවා කියන හිතේ ඉවසපන්. එතකොට උඹට ඒක භාවනා පිහිටවන්න සතියක් පිහිටවන්න අරමුණක් වෙනවා. ඉතින් මේ මිනිස්සයා යුද්ධෙට ගිය යථා වගේ තමයි. ආයිතලයක් වැදුනා නම් මනන් කියලා පස්ස ගහන්නේ. කාගෙන ඉදිරියට යනවා. ආනේ ඒ ශක්තිය වීරියට බුදුහාමතෝ වීරත්වය කියලා කියන්නේ. ඉතින් ඒක පන්නරේ එන වෙලාවේදී මේ ලාමක දේවල් ලෞකික දේවල් දාගෙන ඒක තනුක කරන්න එපා. අඬු කඩන්න එපා. ඉදිරියට යන්න අරින්න. ගියාට පස්සේ මම කරන දෙයක් මේකේ නෑ. මේක තුල මේ හේතුඵල ධර්මයක් යනවා. මගේ නිරීක්ෂණයක් විතරයි තියෙන්නේ කියලා වැටහෙනවා. එතකොට නම් කීයගේ කට දිග ඇරලා නැත්තම් කට ඇරලා යෝගාවචරයක් කිය. නැත්තම් බුබ්බඩියෝ නැත්තම් කම්මැලියෝ නැත්තම් බද්බූසෝ කියලා තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ගිනියෙන් නැහැකි තරම් කුඩා ප්‍රශ්නයකි. එහෙත් එක ක්‍රමයක් ඇතිනම් සුදුසුය හා වරදක් ඇතොත් නිවැරදි කර ගැනීමට යොමු කරමි. ආපස්වැරීම වරහන් ඇතුලේ සක්මන් භාවනාවේදී දක්ෂිනාවෘතවද වාමාවෘතවද කිරීමද නිවැරදි. අපි ක්‍රීඩා පිටියේදී නම් දක්ෂිණාවර්තව ඔර්ලෝසුක්වේ කටුයි යන දිශාවට හැරෙන්නෙමු. ශ්‍රී ලංකාවේ මෝටර රථ ගමනාගමනයේදීද ආපසු හැරීම එසේම නිසා මේ දෙසේමයි සිතමු. උපදේශ පතමු. මේ මෙහි ඉන්නකම් මේ සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ ඔහොම කරන්ඩ බටේට ලෝකෙට ගියාම අනිත් පැත්ත හැරෙන්න ගියොත් හැරෙන්න ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? ඉතින් වවුලා ඉතින් වැවිලි ගෙදෙට්ටි ගාඩවද පුටු ඉල්ලන්න බෑනේ. රෝමන් රටට ගියාට පස්සේ රෝමන්ලා වගේ ඉන්න එකයි තියෙන කොයි අතට හරනවත් බලන්න සතිය වැඩි තියෙන කොයි අතේද ඒ අත තමයි අත. තමන්ට වැඩිපුර සතිය පිරන්නේ කොයි අතේද? ඒක තමයි ක්‍රමය. අපිට මේ ඉතුරු කරලා යන්න මොකක්වත් සමීකරණ සමීකරණයක් මේ ලෝකේ නෑ. අපිට ඕනේ මොන දේ කරලා හරි මේ සතිය වඩා ගන්න. ඒ පළවෙනි සැරේ සතිය වෙන්න අවස්ථාව නෙවෙයි. ඒක 10 15 සැරේ 20 30 සැරේ වෙනකොට තමයි අපිට තව කෙනෙකුට ස්ථිර වශයෙන් කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුරුමිට ගියාට පස්සේ නම් අනිවාර්යයෙන්ම කියනවා සක්මන පටන් ගන්න කියලා දකුණ කියලා. අපි දැන් වම දකුණ වශයෙන් මෙනෙහි කරා කියලා කියන කීයෙන්නකොටම දන්නවා නැකත හරි නෑ වමෙන් පටන් ගන්න තියෙන්නේ දකුණෙන් පටන් ගන්න කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම උඩ සක්මන් මළුවේ භාවනා කරමින් සිටින විට මගේ හිසට උඩින් ලොකු එලියක් දිගට ඇවිත් මගේ හිසේ දිල්සන දැලක් වගේ දෙයක් අල්වාගෙන වගේ ගියා. මම අතින් පිහ දැම්මා. වර්ණවත් දිල්සෙන පාට ආයිත් භාවනා කරන විට බෝලයක් වගේ දෙයක් එළිය වැටි වැටිගෙන ඇවිත් මුණ ළඟට මූණ ළඟටම ආවා. ඊට පසු මාලිගාවකින් ඇතුළට වාගේ ආවා. ඊට පසු මට සති සතිපට්ඨානයේ රූප මා වටේ තිබුණා. ඉන්පසු රූකඩ බවටපත් වුණා. මාහට ඇඟට පණ නැතුව ගියා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. අනේ ඔබ වහන්සේට ඇඟට පණ නැති වේවා කියලා කියයි කියලා මට හිතුණා. එසේම වේවා. පඬිතුරා කියනවා ඒ ලාපියෙකුට කිව්වලු ලියපන් ලියපන් කියලා ඊට පස්සේ ලියවලු මේ අම්මට එම්බිරිස් ආවල මාමේ තාත්තා ගහින් වැටුණා මාමටත් එදීම වේවා කියලා ලියමක් ලියලා හිටියලු. ඒ වගේ මටත් තියෙනවා ඔබ වහන්සේට ඇඟට පණ නැති වේවා කියලා ලියයි කියලා. කරුණා කරලා මූල කර්මත්තාරය ගැන කතා කරන්න මේ බයිලා කතා කරන්න එපයි කියලා දවස් 3ේම මං කිව්වා. මේක වැරද්දක් නෑ. නමුත් මේ මූල කර්මස්ථානේ කියන්නේ මොකද්ද මේ හිටගෙන ඉන්නකොටද ඉඳගෙන ඉන්නකොටවත් කියන්නේ මොකේට හිත යොදාගෙන ඉන්නවත් කියන්නේ. ඉතින් මේ පිරිසක් ඇදගෙන යන්න ලන්ද හදන ලන්දක හැටි බලන්න. මේ කියලා තියෙන මෙන්න මෙහෙම කියලා පටන් ගනින් නඩුව කියලා පටන් ගනින් නඩුවට සාක්ෂි දෙන්න ඉස්සර මේ ආලෝකය එන්න පටන් ගත්තා. ඔළුව ඇතුළට ආවා. ඉතින් මාලිගාව පේනවා. ඉතින් මේ ඩෝප් වෙලා බීලා කියනවාද කියලා දන්නවද? කුඩු ගහලාද කියලා දන්නවද? ආවේශ වෙලාද කියලා දන්නවද? කියන්න එපායි මම මේ භාවනා කරන කෙනෙක්. මම මේ මේ සක්මන් කරන කොටයි නැත්තම් මේ ඉඳගෙන ඉන්න කොටයි නැත්තම් මේ වම දකුණ බලන කොටයි නැත්තම් ආස්වාද ප්‍රසආස බලන කොටයි මේක උනේ කියනවනම් අපිට මුලක් මැදක් අකක් බලතයි. මෙවට වල්පල් කියන්නේ මට සම්පප්පලාප කියන්නේ වෙන්න එපා මේ ළමංගේ මේ වටිනා අදහස්. අත්දකපු දේවල් සම්පප්පලාප වෙන්න දෙන්න එපා. ඒ නිසා ඒක ලස්සනට දාන්න ඒ රචනෙට. ඒක නිසා මම කියනවා මේ රිට්‍රීට් ඕගනයිස් කරන නැත්තඳ මේ අතන්න විවේකයක් අරගෙන පටන් ගන්න දවසේ මේ කමඨහං සුද්ධ කිරීමේදී වார்த்தාවක් ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳව කෙටි මතක් කිරීමක් කරන්න කියලා. ගේපාර බුරුම ගමන යන්න ඉස්සලා යන ඔක්කොම යටි අන්තරට අරන් ගිහලා දවස් 3ක් තියාගෙන මේක දවස් 3 සම්මන්ත්‍රණයක් කරා අපි. භවනා කරන එක නෙවෙයි වැඩේ. භවනා උපදේශ අහන එක නෙවෙයි වැඩේ. Taman දකින්නේ ඒකට ගෞරව වෙන විදිහට උසාවියට ගෞරවණ විදියට සාක්ෂියක් දෙන්න. ඒ වෙනතන් බුදුරජාණන් මහාමුදුර බුදුරජාණන්ති කියන විදිහට උන්වහන්සේ සඳහන් කළා තියෙනවා අපදානේන සම්පායති. තම අත්දකපු දේ සපයිලා කියන්න පුළුවන් වෙන්න ඕන. කාටවත් සැකෙන්නේ නැති වෙන. ඉතින් මේ මූල කර්මත්තානේ ගැන වචනයක්වත් නැතුව මේ විස්තර කතා කරලා මටත් ඇඟිය අමාරුයිවා ස්වාමීන් වහන්සේට එසේම වේවා කිව්වහම හෙට යනකොට සෝරි කියලා මට හිතෙනවා. දැන් ගෙදර ගිහිල්ලා කියන්නේ මම Nissan වනේ කියලා টොප් එකට භාවනා කරා කියලා කියලා ආනකොට මේ දැන් Nissan වනේ ඉඳලා කියයි කියාවේ ඇමරිකාවේ විස්තරයක් කියාවේ ගෙදර ගිහිල්ලා. ඉතින් ගෙදර ගිහින් මිනිස්සු දන්න මේ යක්ෂයාට ඔයාට මාරු වෙලා මේ භාවනා කරනවා කියලා පිත්තු අදාගෙන ගෙදර ඇවිල්ලයි. එමේ පොඩි දේ පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ නැත්නම් ඒ තොරතුරු සියල්ලම අස්ථානගත වෙනවා. තොරතුරුට ලැජ්ජ වෙනවා. අපි ලැබ් එකේ ඒ දවස්වල බෝඩ් එකක් දාලා තිබුණා හැම බඩුවකට නිසි තැනකුත් හැම තැනටම නිසි බඩුවකුත් ඇත. ඒ තැන ඒ බඩුව තැම්පත් කරන්න වෙන තැන දාපු ගමන් අස්ථානගත වුණාට පස්සේ කිසි වටනාකමක් නැහැ. ඒ නිසා තොරතුරු දාන්න ඕනේ අදාළ විදියට. ඒ නිසන්නවනේ අපේ ධම්මනිසන්ති ආමතුරුන් විතරම කියන දා තමයි යමක් කතා කරනකොට පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ. මොකද්ද මේ කියන්න හදන කියලා කියලා විස්තර කියන්නේ. එනතු විස්තර කිව්වට ඒක අස්ථානගත වෙනවා. ඒක නැත්තම් ගොම තියෙන කලයකට කිරි දෙවුවා වගේ. ගොම තියෙන භාජන වල කිරි දොවන්නේ නැහැ. ගොම කිට්ටු කරන්නේත් නැහැ. ඒ නිසා මම කියනවා ඒ හිට අපි රිට්ටිට ඉවර කරත් අදවත් ඒ මූල කර්මත් මේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධ වාර්තාවල් ලියන ක්‍රමය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනා වැඩමුළු කීපයකට සහභාගී වී ඇත. එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී මම දැන් මෙතනයි සිතමින් වැඩ කටයුතු වල යෙදෙමි. එවිට මේ ධාතු වල ක්‍රියාකාරීත්වය හොඳින් දැනේ. gedara ඇවිදින විට, පාරේ ගමන් කරන විට සක්මන් භාවනාව යොදා ගනිමි. නමුත් භාවනාවට වාඩි වීමට ලැබෙන්නේ සතියකට පැය දෙකක් හෝ තුනක් පමණි. මෙසේ වාඩි වුණත් භාවනාව හොඳින් වැඩේ. නිතිපතා භාවනා නොකිරීමෙන් සතියට බාධාක් වේදයි. ඊට කරුණාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් අපේ ජීවිතවල තියෙන කාලකන්නිකම දිහා බලන්න. සුමානයකට දවස් දෙකක් තුන පැය තුනක් ගන්න ඇරලා ඊටු සියල්ලම කඹරනවනේ. මෙච්චර ඕනකම තියෙද්දි මෙච්චර Tamanට කැමැතිකම තියෙද්දි සුමානයකට පැය තුනකට වැඩි අපිට වෙන් කරගන්න බෑ. මොන්න තරම් දාස භාවයක්ද කියලා බලන්න. මොන්න තරම් මැටි කරත්තයක් අදින ගොනෙද්ද කියලා බලන්න. නැත්නම් එළ දෙනක්ද කියලා බලන්න අපිට අවශ්‍ය වුණත් ගන්න බෑ. නැති අපි ඉතුරු ටිකට කියනවා යුතුයකම් වගකීම් කියලා. බහාර කියලා නෑ කැම්බිරිලි සාප කන්දොස් කිරියාවක් ඒ නිසා ඒ කටයුතු කරන අයට හොරෙන් අත්‍යවශ්‍ය නිසා නෙවෙයි මම මේ කියන්නේ මේ හිත හදාගන්න පැය තුන නෙවෙයි මට හතරක් කරගන්න ලැබේවා කියලා උත්සාහ කරා මං කියන්නේ තුනේ ඉඳලා හතරට ගියාට සතිය තුනේ ඉඳලා හතරට යනවායි කියලා හතරට ගිය ඊපස්සේ පහක් කරන්න බලන්න මේකට බුදුහාමුදුරු දීලා තියෙන සීලය නිතරම අදි සීලයක් වඩපත් කරගන්න චිත්ත ශක්තිය ඇති වෙලාට අධිචිත්ත භාවනාවක් පාටපත් කරන්න. ප්‍රඥා භාවනාව අධි ප්‍රඥාවක් වෙන්න අරින්න. එහෙම නැත්නම් හිතන්නේ මේ මොකද්ද මම මේ ගත කරන ජීවිතය කියලා. මේ අනුන්ගේ න්‍යාය පත්‍රකට මේ නටන්නේ. කවුදෝ ගහන පදයකට නටනවා. නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඉතින් මේ භාවනා කරන්න ගියාට පස්සේ තේනවා අපි බත් බැලියෝ, කාම රාජිනීගේ කාම රාජධානියේ බත් බැලියෝ මේ වගේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරපේකනට ස්තුතිවන්ත වෙන්න නමුත් අනික් කට්ටිය මීටත් වැඩිය දුර්වලයි. සුමානකට බය තුනක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා යාඥා කරන්න පතන්ඩ අදිෂ්ඨාන කරන්න චිත්ත ශක්තිය ඇති කරන්න මට දැන් තුනක්වත් හම්බනේ විශාල පිනකට මේක තුනමාර වේවා හතර වේවා පැතුපමණින් ලැබෙන නිසා නෙවෙයි. නැත්නම් ඒක සබ්බේ ධම්මා ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා තියෙනවා. අන්න ඒක ඇති කරන නැති කරන බලන්න ඉස්සර ප්‍රමාණය වැඩි කරනකොට තමන්ට චිත්ත ශක්තියත් වෙනවා, අදිෂ්ඨාන ශක්තියත් වෙනවා, සතියත් වෙනවා. මේ ලියපෙකනාගේ ඉලක්කම තුන අරගෙන මම මේ චෝදනා කරන නෙවෙයි. ඒකෙන් අදහසක් ඇති කරගන්න සුමාන පැය කීයක් තියනවද? ඒ පැය වලින් මෙච්චර ගාන්නම් මට යොදන්න පුළුවන් වෙන්නේ. මේටි ඉස්සලා නම් එක පැයක්වත් තිබුණේ නැහැ. දැන් තමයි දඟලපු නිසා තමයි සතිය දැනගත්ත නිසා තමයි පැය තුනක්වත් හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක හතර කරන්න හදනකොට තේනවා අපි හම්බ කරපු ප්‍රිය වස්තු නිසා තමයි අපිට මේ පැය තුන ඇර ඉතුරු සියල්ලම නාස්ති කරන්න වෙලා තියෙන්නේ. මෙතන පුංචි අදිෂ්ඨානයක් ගන්න 3 4 4 5 බබෙක් කවිදිනකොට 7යි 7යි කියන වගේ ටික ටික වැඩි කරන්න. එතකොට පෞරුෂත්වයේ වැඩිවීමක්, තේමාවේ දියුණුවක්, අදිෂ්ඨාන ශක්තිය වැඩිවීමක් ඒක තදින් බලපානවා සතියේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ උදරයේ පිම්බීම හැකිලිම වාර 12ක් පමණ නොකඩී නිරීක්ෂණය කෙලෙමි. අනතුරුව පරිමුඛයට හිත යවා ආනාපාන භාවනාවේ යෙදුණෙමි. පරියංක භාවනාවේදී විනාඩි 20කින් පමණ වේදනා දැනේ. එවිට මම මෙතන කියන පාඩේ සිතට මතක් කරදී ඉදිරියට යමි. පැය එකක් පමණ වේලා භාවනා කරන බව සිතට තරේ මතක් කරදී ඉදිරියට යනවා. එවිට දැනෙන බාහිර සිතුවිලි වේදනා ආදිය මාර්ග බාධක බව හැඳින එවෙලේම මතක් කර දෙමි. එසේ ඉදිරියට ධෛර්යෙන් භාවනා යෙදෙන විට සමාධිය ලැබේ. එය ප්‍රීතියත් ප්‍රබෝධයක් බවට දැනේ. පාර පෙන්වූ ඔබ වහන්සේට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ සඳහා ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ ලියලා තියෙන සමාධිය ලැබෙනවා, ප්‍රීති ලැබෙනවා කියලා මම හරි සතුටුයි ඇහෙන්නේ. ඒ සතිය වැඩෙනවා කියන වචනේ කියන පුරුදු වෙච්ච දවසේ තමයි බහ තීරුවා වෙන්නේ. සමාධිය කියලා කියන්නේ මට එච්චර ඇලර්ජික් නිසා කියනව නෙවෙයි. නමුත් ඕක විශ්වාස කරන්න බැරි දෙයක්. සතිය වැඩෙන බවට වාර්තා කරන්න, ඒක ප්‍රකාශ කරන්න, ඒකට දක්ෂකම් ඇති වුණා නම් මම දන්නවා යමකට මුල පුරලයි කියලා. ඔය කියන සමාධිය නම් මම විශ්වාස කරන්නේ ඕක එනවා යනවා ගියේ දවසේ වහකණ්ඩ හිටියා. නමුත් සතිය පිළිබඳව ඉස්සර කළා කතා කරන්න පුරුදු වෙන්න, ලියන්න පුරුදු වෙන්න, ක්‍රියා කරන්න පුරුදු වෙන්න. එතකොට ඒක එක දිගට සීරුවට අල්ලලා යන වැඩක් වෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්ස මා සක්මන් පතේට පිවිස සක්මන ඇරඹීමට පෙර අනිත්‍ය කයේ ස්වභාවය වරහඟත පට වියාපෝ තේජ වායෝ ධාතු මෙනෙහි කර හිතට යෝජනා කරනවා මේ කයත් සමගින් මේ ගමන යමු කියා අනතුරුව සිත හා බැඳී පළමු පියවර තබමි දෙවැනි පියවර තබමි මෙලෙසින් ඉදිරියට ගොස් සක්මන නිමාවට පැමිණ කයේ සිත පවත්තමින් අවස්ථා තුනකට ආපසරේ යලි සක්මනේ යෙදෙමි සිත බොහෝ දුරට පයේ එසවීම, තැබීම හා බැඳී පවතී. අතරමඟ වෙනත් තරමකට සිත යොමු වුනොත් සිතෙන්ම විමසා පීවර කීපයකින් නිසි තැනට ප්‍රවේශ වෙමි. සක්මනේ භාවිතා කරන මේ ක්‍රියාවලිය නිමෙරිද්දෝ සැකයක් ඇති හේන් විමසමි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේක දිගට දිගට කරනකොට මේ සඳහා යොදන ආයාස කරගතිය අඩු වෙනවනම් ප්‍රයෝග අඩු වෙනවනම් ව්‍යාපාර අඩු වෙනවනම් ක්‍රමේ හරියි. නමුත් ආයාස කරගතිය, ව්‍යාපාර කරන ගතිය, ප්‍රයෝග කරන ගතිය වැඩි නම් ඒක දරතයක්, ඒක දුක සොයා යාමක්. ඒ නිසා මේක කරන ගමන් බලන්න, નિરાයාසයෙන් මේක වෙන බවට යනවා නම් ඒක පෙරම පෙරමග ලකුණක්, සුබ ලකුණක්, මංගල ලකුණක් කියලා ගන්න පුළුවන්. දේරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මා පරියංක භාවනාව සඳහා හිඳ ගනිද්දී මට ආනාපානය පටන් ගැනීමේදීම දැනුනි. එනම් සිහින් සිහිල් සුලන් රැල්ලක් නාසයාගේ ඇතුළු වී උදර කුහරය දක්වා යන අයුරුත් උණුසුම් රැල්ලක් උදර කුහරය හකුලාගෙන පිට වේන අයුරුත් දැනුනි. මොහොතක් කෙලස දැනෙමින් පැවතියත් පසුව නොදැනිනි. නැවත නාසයේ අග සුලන් රැල්ල ගැන අවධානයෙන් පසුවත් මාහට ආනාපානය නොදැනුනි. පසුව උදර කුහරය දෙසට අවධානය යොමු කරද්දී බැලුම පිම්බෙන ආකාරයට හා හැකිලෙන ආකාරයට මට දැర్శණය විය. දෙතුන් වරක් එලෙසම සිදුවිය. මා ඒ දෙස අවධානයෙන් බලා සිටීමි. ඒ පසු නොදැනී ගියේය. නැවතත් මා නාසය අගට සිත යොමු කළත් හුස්ම ගන්නා බවක් නොදැනුනි. ඒත් නැවත ගැහෙන ශබ්දය පමණක් මට ඇසුනි. ඒත් පපුවර ගැහෙන ශබ්දය පමණක් මට ඇසුනි. මෙසේ විනාඩි 10ක් පමණ සිටියෙමි. ඉන්පසු සක්මන් මළුවෙන් බැහැර වීමට සිදුවීමෙන් ඉන්පසුත් අවධානය යොමු කිරීමට නොහැකි විය. මින්පසු මා කළ යුත්තේ කුමක්දයි මාහට පවසා දෙනමෙන් ඉල්ලා සිටිමි පින්වත් ස්වාමීන් වහන්සේ. මේකේ ප්‍රශ්නයක් වෙන මේ සක්මනක්ද විස්තර කරන්නේ පරියන්කයක්ද විස්තර කරන්න කියලා මට පේන විදිහට සක්මනේ ඉඳගෙන ආනාපානේ කෙරුවා වගේ පටලවිල්ලක් තියෙනවා. ඒක පුළුවන් තරම් විසඳගන්න තුම්පලක සඳහන් වෙලා තියෙනවා ප්‍රස්වාසයේ වැටෙන්නේ නැතුව යනවා. පපුවේ උස්සීම පහත් වීම නොවැටෙහි යනවා කියලා. අන්නේ නොවැටෙහි යන තැන තමයි ඔන්න භාවනා පටන් ගන්න තැන. අන්න ඒකට සම්පූර්ණ අවධානය යන්න නොවැටහීම නොදැනීම වැටහෙනවා නම් ඒක මේ වැටහුණ දෙයක අභාවය අන්න උතර තමයි පැලිර තියෙන්නේ. ඔතනින් තමයි ඉදිරියට යන්න තියෙන්නේ. අන්න ඒකට පූර්ණ අවධානය එහෙම නැත්නම් ආසන්න භාවයේ උච්ඡන්න භාවයෙන් භාවනා කරනකොට තමන තේරෙන පටන් අරගනි ලකු ආධ්‍යාත්මික ගැඹුරක් තියෙනවා කියන්නේ. ඒ නිසා මේක තුම්පොලක ඒක පය ගැහිලා තියෙනවා. අන්න ඒක විවරයක් කරගන්න. ඒක ජනේලයක් කරගන්න. ඒක දොර කවුලක් කරගන්න. ඒක නිබ්බාන මුඛයක් කරගෙන ඒ නොදැනෙන දැනට එනකොට දෙගුණයක් අවධානයකින්ද බොහෝම කෙටිව ඉක්මනට ඍජුව දැනගන්න පුළුවන් වෙයි මෙතෙක් ආවරණ වෙලා තිබුණ දේවල්. ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ලට සිත යොමු කෙලෙමි. හුස්ම රැල්ල ක්‍රමයෙන් සිහින් වී ගියත් අත නොහැරම අවධානයෙන් සිටියෙමි. විටින් විට වෙනත් සිතුවිලි පාවී ආවත් ප්‍රධාන අරමුණට ඒන් හානියක් නොවිය. පැයකටත් වඩා කාලයක් හුස්ම රැල්ලේම අවධානය තබාගත හැකි විය. අවසානයේදී සිතට අලසකමක්ද දැනේ. මේ අවස්ථාව වැඩි දියුණු කර ගැනීම සඳහා මා කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දුන මැනවි. ඔය මේක තුනි වෙනකොට අලසකම එනවා වෙනුවට අති ප්‍රමෝදය, අභිප්‍රමෝදය, දැඩි අවධානය එහෙම නැත්නම් ප්‍රමෝදයේ සතිය සුඛය වගේ දේවල් වයවට මේක හැරෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ යන්ත්‍රණේ දන්නේ නැත්නම් ඒකට අවධානය නැත්නම් සූදානම් මනස නැත්නම් ඉබේම නිදිමත ගතියක් කම්මැලි ගතියක් එනවා. ඒ නිසා මේ නිදිමත ගතිය කම්මැලි ගතිය පැමිනීම ප්‍රමෝදවත් වීමට අරමුණක් කරගන්න. අභිප්‍රමෝදයන් කියන අති ප්‍රමෝදේ වීමට අරමුණක් කරගන්නවා නම් තමන්ට පැමිණි දුක පැණි හයි කරගන්නවා කියන එක මේ මතුවෙච්ච කරදරේ කංකරච්චලයේ ප්‍රීතියට ප්‍රමෝදයට කාරණාවක් කරගන්නවා කියන එක තමයි ඔය අයෝනිසෝමනසිකාරයෙන් යෝනිසෝමනසිකාට හැරෙනවා විපත මනසිකාරය උපාය මනසිකාරය කියන්නේ ඒ නිසා සියලුම අංගපසංග ටික තියෙනවා යහ කල්පනාව යහපත් සංකල්පන සම්මා සංකප්පය අඬා ගහෝ ගන්නවා මෙතන ඒක ඇවිල්ලා නැහැ ඒක ඇති කරගන්න උත්සාහ කරන්න. ඒකට ඉතින් එකයි එක පීවරයි තියෙන්නේ මේක සූදානම් වෙලා යන්න ඕන. ලෑස්ති වෙලා යන්න ඕන මේකට. අතිගෞරවනීය ස්වාමින්වහන්සේ ඊයේ සවස පර්යංක භාවනාවේ යෙදෙන විට මම ඊටා හොඳින් සමාධියටපත් වූ යෙමි. පර්යංකේ වාඩි වී හුස්ම දෙස හොඳින් බලා සිටියෙමි. ඉන්පසු මට කිසිම අරමුණක් මතක නැත. ආහස් කුහරය තුල ලස්සන ලෝකයක් මට මතකය. මගේ මොළයේ සිට විවිධ කිරණ විසිරී මාවට පළගමෙන් රැස් වූවා මතකයේ ඉන්පසු කිසි විස්තරයක් මට මතක නැත. මගේ ඊළාට කූඩුව මගේ දියෙන් මැවි පෙනුනි. එය කවුරු හෝ තදින් මිරිකන්නාක් මෙන් තද පීඩනයක් මට දැනුනි. වරින් වර නිදා නිදා සහිත නිද්‍රා සහිතව මේ දරා සිටින්න උත්සාහ කෙලිමි. මගේ උගුර දිව සම්පූර්ණයෙන් තද වී අක්‍ර වී තිබුණි. දරා සිටින්න උත්සාහ කළත් මට දරා සිටින්න අපහසු විය. හුස්ම ගන්නට අමාරුසේ තද පීඩනයක් තේරෙන්නේ එකක් ඇති වී ඇති බව මට දැනුනි මට මම තදයේ බිය වී ඇතෑර බැලීමි ස්වාමින් වහන්සේ ඉදිරියෙන් පිටින් බව පෙනී මගේ බිය නැති විය මම වෙලා බැලුවෙමි 3:45 සටහන්න තිබුණි දිවේ අස්සේ ගතිය දිගටම විය පපුවේ පීඩනය නැති විය මේ භාවනාවේදී ඇතිවෙන දෙයක් බව සිතා මම නැවතද භාවනාවේ යෙදුණෙමි මීට පෙර කීප වතාවකම මට මේ తත්වයේ ඇති වී මම අධික ලෙසට බියටපත් වී මට දරුණු අංශභාගයක් එන්න දෝ කියා සිත සිතා මම භාවනාව නැවැත්වූ වාර කීපයකයි. මේ தත්වෙට මා මුහුණ දෙන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. වාසයේ නිරෝගී වේවා දීර්ඝායු වේවා සාධනී බෝධික නිස්මන් භවයකදී නිවන් සුවත් වේවා. මේකේ බැලුවොත් ඒක නාට පිටිපස්සෙල්ලා මේ බය කියන එක ඉස්ලාම් දර්ශ ගොඩාක් එනවා. ඊට පස්සේ එනවා අර පොඩ්ඩක් අඩුයි. ඊට පස්සේ ආයෙත් එන්නේ නැතු ඒක නමුත් එනවා. ඊට වඩා ටිකක් අඩුයි. ඔහොමම ටික ටික ටික ටික ගෙවුනට පස්සේ මේක ප්‍රයෝගයෙන් අතහැර බව වටහා ගන්න පුළුවන්. මේක අහම්බෙන්වත් දෙයියෝ දුන්නටත් නෙමෙයි නතර වෙන්නේ. හොඳටම තිබිලා ආයෙත් එලා ආයෙ අඩු වෙනවා. ආයෙ අඩු වෙනවා. ඔහොම වෙවි වෙවි වෙවි බයේ අනිත් පැත්ත විශ්වාසය අවික්කප්පසාදේ පහළ වෙනවා. ඉතින් ඕකට හදිස්සි වෙන්න යන්න නරකයි. ක්‍රමයෙන් වෙන දමල ගහලා යන්න හිතෙන තරම් තියෙන බය අඩු වෙනවනම් ඒක තමයි භාවනාවේ ඇති වෙන චිත්ත ශක්තිය. ඒ නිසා අලුතෙන් ක්‍රම හොයන්න එපා. මේක නැවත නැවත කිරීමෙන් මේ හුරු කර ගැනීමෙන් අත්දැකීම් බහුල කර ගැනීමෙන් මේ ධර්මතාවයට හේම වැඩෙන්න අරින්න. ඔක දැන් වැඩෙමින් පවතින කියලා නම් පේනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදෑසන 10ට පරයන්ක භාවනා පටන්ගෙන හුස්ම ගැන අවධානය යොමු කර සුළු මොහොතකින් ඔබ වහන්සේ අද උදෑසන දෙසූ ධර්ම දේශනාවේ කරුණු ගැන මතක් වන්නට පටන් ගති. මොහොතකින් ඒ දැනුණු වහාම නැවත හුස්ම රැල්ලට අවධානය යොමු කෙලිමි. ඒත් නැවත නැවත ධර්ම දේශනාවේ කරුණුම මතක් වුනි. සමහර විටක විනාඩි කිහිපයක්ම ධර්ම දේශනය කෙරෙහි සිත යොමු වී තිබිනි. මේ මගේ සතිය කැඩී යාමක් කියා තීරණය කර පර්යංකෙන් නැගිට සක්මන් භාවනාව කෙලිමි. එහිදී බාධාවකින් තොරව සක්මන් භාවනා කරගත හැකි විය. එහිදී පාදයට තෙරපි වැලි ඈත්වන හැටි දැනුනි. දකුණු පාදයට වඩා වම් පාදයට වැලි තෙරපීම වැඩි බවක් දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල අමතක වී ධර්මදේශනාවේ කරුණු මතක් වීම මගේ සතිය කැඩී යාමක්දයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේ අදිස්ථාන කරන්නා වූ බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවායි පතමි. මේක මේ වගේ එක සිද්ධියකින් හරි අමාරුයි කියන්න හිතලා බලලා කියන්න පුළුවන් ඒක එච්චර වැඩක් නැහැ. නමුත් සතිය කැඩෙනවයි කියලා කියනවා දන්නේ නැත්තම් සතිය පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අසතිය පිළිබඳ අවදි භාවයෙන් තමයි. සතිය එක දිගට තියෙනකොට ඒ සතිය පහ අත පහක වටනකම නැහැ. ඒක කැඩෙන්නේ කොහොමද නැවත හදාගන්නේ කොහොමද කියනොට තමයි සතිය විවිධාංගීකරණය වෙන්නේ. ඒ නිසා ඒක කැඩි කැඩි හැදීමේදී තමයි මේ ඒ වටිනාකම තියෙන්නේ. වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා ලියලා තිබුණා මේ ත්‍රී වීලර් එක පිටිපස්සේ මේක ලිම්ම ගඟ නිකාන් ඔය ගලනකොට කිසි ගතියක් නැහැ වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි මොකද කාර් පොලිමයට පිටිපස්සේ ඉන්න එක බලන්නේ සයිඩ් එකෙන් ඉස්සරහින් එක කණ්ඩා වගේනේ ඉතින් ඩ්‍රයිවර්ට පේනවා පිටිපස්සේ ඉන්න එක නම් බලනකොට මූණේ ලස්සන සයිඩ් කණ්ණාඩියෙන් බලනකොට තමයි මූණ ලස්සන තියෙන්නේ. මේ සතිය එක දිගට යනකොට නිකන් පතෝල හොද්දයි බතයි වගේ. ඔය කැඩි කැඩි හදනකොට මේ සතිය දනිපනි ගහලා නැගිටින වෙලාවක් එනවා. ඉතින් ඒකෙදී පිටේ ඉඳලා මට ඒකට කියන්න බෑ. මේක කැඩීමක්ද නැත්නම් නැගිටින්න හදන නැගලිල්ලක්ද කියලා. ඉතින් යෝගාවචර තියෙන එක නැවත නැවත බලලා ඒකේ ආරේ ඒ ක්‍රියාදාමය එනතන් අත්දැකීමේ එකතුව බලයි කියන්නේ ඒක සිද්ධියක් බලලා හරි අමාරුයි කියන්නේ. නමුත් ප්‍රධාන හානියක් මොකක්වත් වෙලා නැහැ. දිගට පරිශන කරගෙන යන්න බලනකොට Tamanට Tamanටම වැටෙහි දිගට දිගට කිරීම හරහා. දිගට දිගට කරන්න කියන එක විතරක් නම් මතක් කරන්න පුළුවන්. ස්වාමි ගරු ස්වාමින් වහන්සේ ධානාංගයක් ලෙස සඳහන් වන ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගේට අයත් ධර්මතාවයක් දෙන්න පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ වතුරේ තෙත ගතිය තියෙනවද කියලා අහන එක තමයි ඉතින් අහන්නේ ඔය. වතුර කියන්නේ තෙත ගතියේ තියෙන එකක්ද? ප්‍රීතිය කියන්නේ ප්‍රීතියද? ඉතින් මේ කාට තියෙනවට අහන ප්‍රශ්න කියලා මට හිතෙනවා. පීචි සම්පෝඥයෙන් කියන පීචි තමයි ඉතින් වෙන මොකද්ද කියන්නේ තියෙන්නේ. මේ මොකද්ද වෙන නොකිය වෙන මේ වචෙන්ට ආපු නැති ප්‍රශ්නයක් මේකේ තියෙනවා. ඒක මට තේරෙන්නේ නැහැ. නමුත් මේ භාෂාවක් මෙතන තියෙන මේ ප්‍රීතිය සබ්බොජ්ජංග කියන පදයට විශේෂණ පදයක් වුණත් ප්‍රීතිය තනිකර හිටගත්තත් කුද්ධිකා ප්‍රීති කනිකා ප්‍රීති අද වශයෙන් කඩලා ගියත් මේ එකම චෛතසිකයක් ගැන තමයි මේ කතා කරන්නේ. පෙරුවන් සරණයි ගර්ධ ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේදී ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනා කරන සෑම අවස්ථාවකම මා කෙරෙහි සතිය පවත්වනවා වෙනත් අරමුණු කරා නොගොස්ම මේ කෙරෙහිම සතිය පවතිනවා. එයින් මම ප්‍රීතියක් ලැබුවත් ඒ ගැන හිතන්නේ නැතුව දිගටම භාවනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් මේ භාවනා කරගෙන යන මට එහි ඉදිරියට එන අවස්ථාවක් වෙන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අවස්ථාවන් පැමිණෙන්නේ කෙසේදයි මා ගැන අනුකම්පාවෙන් පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් කාරුණික විල්ලා සිටිමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි සරණයි ආරක්ෂාවයි. මේ නොලැබිච්ච දේවල් බලාපොරොත්තු වෙන එක තමයි එවැනි ධර්ම නොවීමට එකම හේතුව. ඒ නිසා ගැන කිසිම අපේක්ෂාවක් නැතුව භාවනා කරගෙන යන්න. ඒකට ඕක විතරක් නෙවෙයිටත් වැඩි දේවල් හම්බ වෙනවා. ඒ නිසා මේ අරක ලබා ගන්න කොහොමද මේක ලබා ගන්න කොහොමද කියන භාවනාව නිකන් ඉල්ලුම සැපෙම නීතියට කරන මේ ආර්ථික බිස්නස් එකක් විතරයි. ඒක වෙන්න දෙන්න එපා භාවනාවේ. මේ සතිය දිගට පවත්වාගෙන යන්න පවත්වාගෙන යනකොට අවශ්‍ය දේවල් සතිය විතින්ම සම්පාදනය කරයි. එහෙම නැතුව මේ ඉලක්කම් හදාගෙන ලයිස්තු හදාන වගු හදාන මේ අරක බලන්න මේක බලන්න යනවා කියලා කියන්නේ ඒ පොතේ දැනුම අජීර්ණයට හිටපු වෙලාවක්. ඒ නිසා කරුණාකර පොතේ දැනුම පැත්තකට දීලා පැත්තකට දාලා මේ අත්දැකීමට අස්පනා අපිට අත්දැකීමට ප්‍රමුඛතාවය දෙන්න. එතකොට මේ ඔක්කොම දිගහැරලා යයි. අවසාන ලිඛිත ප්‍රශ්නය ගරු ස්වාමින්වහන්ස ආකාසංචායතනයට හිත වැඩීමේදී භාවනා අරමුණ ආස්වාද ප්‍රස්වාසයෙන් බැහැර වී උපේක්ෂාරමයේ හිත තබා ගත යුද්ධ යන්න පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. මේකෙදී හුඟක් වෙලාට ඉස්සල ප්‍රශ්නේ මේකේ දෙකේම මට පේනවා. මේ ආකාසානං ඡායතනෙ කියලා කියන මේ අරූප ධානය පස්වෙනි ධානය නැත්තම් පළවෙනි පස්වෙනි එක අෂ්ට සමාපත්තිය නැත්නම් හත පළවෙනි අරූප ධානයේ මේ භාවනාදී විස්තර කරන මේ අරමුණේ නැතිවීමට ගන්න ආකාශයත් එක්ක පටලවාගෙන නැත්නම් බරදොල වටහා ගැනීම නිසා හුඟ දෙනෙක් මට ඍජුව චෝදනා කරනවා මේ ඔබ වහන්සේ මේ සමත භාවනාවේදී තියෙන ධ්‍යාන කොටස් අරූප ධ්‍යාන කොටස් මේ විපස්සනාවට පටලවාගෙන තියෙනවා ඒක නිසා අපේ සම්ප්‍රදාන කූල ඉදිරිපත් කිරීමට ලොකු අභියෝගයක් තියෙනවායි කියලා මේ ඉදිරිපත් කිරීම. ඉතින් මේකත් ඒ වගේ පටලවිල්ලක්. ඒ ආකාසානං ඡායතනෙ කියන සමත ක්‍රමය තුලින් තමයි මේ විපස්සනා අත්දැකීම කියන්නේ. ආකාසානං ඡායතනෙ කියන ධානයට සමවැදීමක් හෝ වශී කිරීමක් මෙතන කෙරෙන්නේ නමුත් නාස්තික ප්‍රඥප්තිය විස්තර කරන්න ওই වචනේ ගන්න. ඉතින් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කියනවා මම නිස්තන් වණ්ඩ ගිහිල්ලා ආකාසානං ඡායතනෙ අරගෙන අවිල්ල තියෙනවා කියලා. ඉතින් කට්ටිය වට වෙලා බලනවා කෝ කියලා. නෑ නෑ නෑ මේ මේක මේ මේ මේ ආකින්චඤ්ඤායතනේ මේ තියෙන එක මොකක්වත්ම නැති එක කියලා පෙන්වන්න හදනවා. ඉතින් කට්ටිය රෙද්ද උසලා බලනවා මොකක් හරි වෙනලා තියෙනවද කියලා නෑ. ඒ නිසා මේ වචන අල්ලපු ගමන් දාපු ගමන් අල්ලි කරදරයක් තියෙනවා. ඉතින් ඒ නැතුව පාවිච්චි කරන්න බෑ මහසීසාරද ස්වාමීන් වහන්සේ සම්නිකර සුද්ධ විපස්සනා විස්තර කරනකොට සමත ණය ක්‍රමයේ අරගෙන ණයක් ගහණය කියලා වෙනම පරිච්ඡේද තියෙන සමත ක්‍රම යන්නේ මේක විදර්ශනා යෝගාවචරය අත්දකින්න ඇති ගන්න විස්තර කරනවා ඒ වගේම බය නැතුව කියන්න පුළුවන් ওই පොට්ටපාද සූත්‍රයේ චූලසුඤ්ඤත සූත්‍රයේ සමත ධ්‍යාන නැවේ කතා කරන්නේ නමුත් මේ ඒ මට්ටම් ඒ ඒ ධ්‍යාන මට්ටමේ තියෙන හිත් මේ විපස්සනා කරනකොට ඇති වෙන හැටි පෙන්ලා දීලා තියෙනවා. ඒක අර සමත ගුරු රේක බුද්ධියට සින්න කරගෙන විපස්සනා කට්ටිය ගැන කතා කරනකොටත් කැමති නැහැ. එමෙදිවට මේ අපේ කට්ටියත් ඒක කර ගහගෙන නම්බුනා බලන්න හදනකොට අලි කරදරයක් කරනවා. ඒක නිසා මේ ප්‍රීතිය කියන එකයි ප්‍රීති සම්බොජ්ජංගය කියන එකේ මම බැජ් එකට දාගන්න ඕන ප්‍රීති කියලා නිකන් ගහගෙන නැත්නම් ප්‍රීති සම්බොජ්ජං කියලා දිග බැජ් එකක් ගහගන්නද කියලා අහනවා වගේ තමයි මට හිතෙන්නේ. ඒ නිසා මේ ගෙදර යනකොට මම මේ ආකාසානං ඡායතනය කියන පොඩ්ඩක් කාලා බලන් ඉන්නකෝ. ඔන්න කතාව. ඉතින් ඒකේ වෙන්නේ ඒකෙන් වෙන්නේ අර හිතේ අනවශ්‍ය සැකයක් ඇති වෙනවා මේ තාම මේක වශී වෙලා නැතුව තියේදී අපි සාමාන්‍ය මාළු ඉදනකොට තමයි ලුණු බලන්නේ. ඒ වගේ ලුණු බැලිලකට නම් මේක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නමුත් ඒක පදන් වුණාට පස්සේ තමයි කන්නේ. ඒ පදන් කිරීමට කියන්නේ වශී කරනවා කියලා. වශී කරනකොට මේ ප්‍රශ්න වයි කියලා කිසි තරහක්ම ළඟ නැහැ. ප්‍රශ්න අහන්න ඕනේ අපිට නැත්තම් මෙහෙම සාකච්ඡා කරන්න වෙන්නේ නැහැ. නමුත් නිගමනයකට එන්න දෙවන්නේකට දෙන්න බෑ කිසිම තාක්කයක්. එකක් කියද හැකි ඔක නැවත කරන්න. නැවත නැවත කරනකොට තමන්ට භාවනාවක් නම් සැක දුරු කරලා සාන්තියක් ඇති වෙයි. පොතේ දැනුමක් නම් සැකේ එන්ටෙන්ඩ වැඩි වෙලා භාවනා කරන්න එපා. නිසා නිතරම ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගෙන යන්න අනුපස්සනා කියන දේ අනු අනුපස්සනා කරපු කරපු දේ නැවත නැවත කරන්න. එතකොට අනිවාර්යයෙන්ම තමන්ටම තමන්ගේ ප්‍රත්‍යක්ෂණය උරගා බැලීම සිදු වෙනවා. ඉතින් අද හරියටම මේ දී ඇති වෙලාවට හරියන්න ප්‍රශ්න ලියවිලා තියෙනවා. ධර්ම සාකච්ඡාය වැඩ මෙතනින් સમાપ્ત කරනවා අපිට පැයක පමණ කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා ඊට පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි